හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි දැන් ඊළඟට හඳුන්වලා දෙන්න හදන්නේ කොහොමද පරයන්ක භාවනාවක් කරන්න කියන කාරණාව ඇත්තටම පින්වත්නි ඊට කලින් මම පොඩි කාරණාවක් ඔයත්තන්ට මතක් කරලා දෙන්නම් ඔයත්තන්ට භාවනා කරන්න එපා වෙන කාරණාවක් ඒක මොකද්ද හේතුව කිසිම මේ ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් භාවනා කරන්න එපා. මොනවා හරි දෙයක් තීරේ මොන හරි දෙයක් වැටහි මොකද මෙතන වැටහෙන්න තේරෙන්න තරම් දෙයක් නැහැ මෙතන වැටහෙනවා නම් වැටහෙන්න තියෙන අවිද්‍යාවක්ම තමයි මෙතන තේරෙනවා නම් තේරෙන්න තියෙන්නේ තණ්හාවක්ම තමයි මෙතන ඉතින් තීරුම් ගන්න තියෙන්නේ කෙලෙසයක්ම තමයි. ඒකින්ද මේ භාවනා ප්‍රතිඵල ගැන එච්චර හිතන්න කරන්න යන්නත් එපා. දෙවෙනි කාරණාව තමයි මේ හඳුන්වලා දෙන මූලික උපදේශවල අභිධර්ම කාරණා නැති වෙන්න පුළුවන්. ප ဋ ාහනේ සූත්‍ර කොටස් නැති වෙන්න පුළුවන්. ඒත් ඒ සැක හිතන හින්දා තමයි ඒ සූත්‍ර වල යම් යම් කොටස් අපි කියන්නේ මෙන්න මේ හේතුව නිසායි මේ දේ මෙහෙම කරන්නට කියලා කියන්නේ ඉතින් භාවනා කරනකොට tamunට මුකුත් වැටහුනේ නැහැ කියලා මට මේ භාවනාව තේරෙන්නේ වැටහෙන්නේ කියලා හිත වට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පටලවලා අනවශ්‍ය විදිහට ගැඹුරු කරලා හීනෙන් බය වෙන විදිහට මටත් කර්ම කමටහන් දෙන්න පුළුවන් ඔය ඇත්තන්ට. ඉතින් ඒකෙන් කිසිම පළ ප්‍රයෝජනයක් මෙච්චර කාලයකට සිද්ධ වුන්නේ නැහැ. අර ලාභ බඩුවල හිලක් තියනවා කියලා කියනවා වගේ මේක මේ පොඩි ළමයකට වුණත් තේරෙන විදිහකට පැහැදිලි කරනකොට සමහර විට සමහර ඇත්තන්ට මේ කියන දේවල් වල වටිනාකමක් නැති ගතියක් නිකන් ඇල්ලතර වගේ ගතියක් දැනෙන්න පුළුවන් ඒක මේ භාවනාවේ තියෙන ස්වභාවය ඔය ඇත්තන්ව කෙලින්ම භාවනාවකට සම්බන්ධ වෙනවා මේ උපදෙස් වලින්. ඉතින් මම ඒ කරුණු ටික මුලින් මතක් කරලා දුන්නේ කල් තියලා සැක තියෙන ඇත්තන්ට මදක් හෝ සැක දුරු කරගෙන භාවනාවල් කරන්න. තමුන්ට කියලා කිසිම දෙයක් නොතේරෙන විදිහට රූප බලන්ඩ, ශබ්ද බලන්ඩ, වේදනා බලන්ඩ, හිත පහළ වෙන ඒවා බලන්ඩ කාටද තේරෙන්නේ මේවා කිව්වට? කිසිම දෙයක් තේරෙන්නේ අපි හරි ආසයෙන් ගොඩක් වර්ණනා කරලා කමටහන් දෙනවා ඒ දුන්නට වැඩක් නැහැ. අපිට කිසිම දෙයක් තේරෙන්නේ ඒක හින්දා අපි මේ සතිය සිහිය භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රේ දේශනා කරපු ආකාරයට වඩන්න උත්සාහ ගමු. ඒක බොහොම සරල අභ්‍යාස පන්තියක්. ඒ සරල අභ්‍යාස පන්තියෙන් අපිට පුළුවන් ඒ සරල කමින්ම මේකේ ගැඹුර විනිවිද දකින්න හරියට පැහැදිලි ජලයක් වගේ පැහැදිලි ජලයේ පැහැදිලි ජලය කොච්චර ගැඹුරු වුණත් අඩියේ තියෙන ඉදිකට්ට පවා පේනවා. හේතුව ජලය පිරිසිදු නිසා. ඉතින් මම ඒ කාරණා මතක් කළේ සැක සංකා තියෙනවා නම් විශේෂයෙන්ම අපේ පරණ යෝගාවචරයින්ට තමයි මේව සැක. ඒ වගේම අපේ අභිධර්මකාරීන්ට තමයි මේව සැක. මොනවද බයිල වගේක් කටපාඩම් කරගෙන කෝටි ඉතින් ඒ ටික මේකේ නෑනේ කියලා කියනවා. අභිධර්මයේ තේරෙයි කරගෙන යනකොට ඒක හින්දා අනවශ්‍ය සැක සංකා උපද්දවා ගන්න අවශ්‍ය වෙන්නේ පිරිසිදුව භාවනා කරගෙන යනකොට. ඉතින් පරියංක භාවනාව ගැන හඳුන්වලා දෙනකොට අර විදිහමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඕකත් දැනගන්න බැරි නම් ඉතින් කියන්න තියෙන රහනවා මේ ත්‍රි හේතුකද දි හේතුකද මේ ආත්ම නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් මට නම් කියන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවත් දැනගන්න බැරි නම් ඉතින් බෑ තමයි. ඕක බැරි මිනිහෙක් වෙන වැඩක් කරන්න බෑනේ. මම දැන් ඉඳගෙනයි ඉන්නේ. ඒ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි නම් අනිත් දේවල් ගැන මොන කතාවද? ඉතින් ඒක හින්දා ඒකත් සැක නොකර ඒක හික්මෙන්න. දැන් මේ හදන්නේ දහම් පාසලක දහම් කරුණු ඉගෙන ගන්න උත්සාහ කරන උත්සාහයක් නෙමෙයි. මේ හදන්නේ මැරෙන්න කලින් මේ ධර්මයේ පොඩි ප්‍රදේශයක් හෝ තමුන්ට තමුන් විසින්ම දැක ගන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරගන්නයි එහෙම ක්‍රමයක හුරු පුරුදු වෙන්නයි මේ හදන්නේ පොතෙන් දකින එක එක දෙයක් ඇත්ත වශයෙන්ම පොතේ තියෙන දේ තමුන්ගේ ඉස්සරහට එනකොට හරි වෙනස්. ඒකින්ද පොතේ දැනුමින් අපිට කවදාවත් ප්‍රායෝගික දහම මැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔයත්තන්ට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට මම දැන් මේ ඉඳගෙනයි ඉන්නේ කියලා දැනගන්න. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. මන් දැන් මේ නිදියගෙන නෙමෙයි ඉන්නේ. මන් දැන් මේ ඇවිදින ගමන් නෙමෙයි ඉන්නේ කියලා බැලුවොත් හොඳටම පැහැදිලි වෙනවා මම දැන් මේ ඉඳගෙන ඉන්නේ. තමුන්ගේ හිතටත් පේන්න පටන් ගන්නවා මේ ශරීරයේ මේ හැඩ සටහන මේ කය ඍජුව තියාගෙන ඉඳගෙන ඉන්න ඒ කයේ ඉරියව්ව තමුන්ගේ හිතට පේන්න පටන් ගන්නවා. අන්නේ ඉරියව්වට හිත පිහිටලා මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා සතිය සිහිය ඔය ඇත්තන්ට දියුණු කරන්න පුළුවන්. ආයි මතක් කරනවා නම් හොඳට පහසු ආසනයක වාඩි වෙලා හොඳට පහසු ආසනයක වාඩි වෙන්න සැරින් සැර ඉරියව් මාරු කරන්න සූදානම් වෙන්නේ නැතුව වාඩි වෙලා තමුන්ගේ කයට හිත ගන්න තමුන්ගේ කයට හිත ගත්තට පස්සේ තමුන්ට හොඳටම තේරෙනවා දැන් මම මේ ඇවිදිනවත් නෙමෙයි බුදිනවත් නෙමෙයි මේ ඉඳගෙන ඉන්නේ ඕක මහා අමාරු දෙයක්වත් පැටලිලි සහගත දෙයක්වත් නෙමෙයි වැඩි විස්තර සඳහා කෙනෙකුට සතිපට්ඨාන සූත්‍රාදී ඒ ඉරියාපත පබ්බ බැලුවට ගැටලුවක් නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. එහෙම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගන්න ගියාම ගොඩක් යෝගාවචරයෝ චෝදනා කරනවා ශබ්ද ඇහෙනවා ගඳ දැනෙනවා ඉතින් ගියාම විවිධාකාර මේ සිතිවිලි එනවා මේ අරමුණු වලින් බාධා කරනවා කියලා. එහෙම බාධා කරන ඒ ස්වභාවයක් අපේ හිතේ මතුවෙනවා නම් අපි මුලින්ම මේ කාරණාව අහලා තිබ්බොත් ලේසි යුද්ධයක් ගැන හිතලා බලන්න යුද්ධක මට හතුර ගහන්න ඕනේ කඩුවෙන් එය පොල්ලෙන් එය විදි තියන්න ඕනේ තුවක්කුවෙන් කියලා නීතියක් නැහැ හතුරට අහු වුණේ ගලක්ද ගලෙන් හරි දමලා ගහනවා ඉතින් ඒකේ හතුරගේ හිටි මොකද කරන්නේ? යුද්ධෙට නීති නෑ. යුද්ධ නීති ක්‍රියාත්මක වෙන්නේ යුද්ධ කරනලා කවුදව බලන්නේ. ඒ වගේ තමයි භාවනා කරන්න ගියාම මට ශබ්ද ඇහෙන්න බෑ කියලා නීතියක් නෑ. ඇහෙනව තමයි. ගඳ සුවඳ දැනෙන්න බෑ කියලා දෙයක් නෑ. මොකද අපි භාවනා කරන්නේ නැති වෙලාවෙත් මේ ටික ඔක්කොම දැනෙනවා. ඉතින් අපි අමතරව අනේ මම මේ භාවනා කරන් ඉඳගත්තා ඉඳගත්ත ගමන් දැන් මාගේ කයට හිත අරගෙන මම දැන් මෙතන කියලා බලන්න කිව්වා. මට දැන් බලන්න විදිහක් නැහැ. මට සද්ද ඇහෙනවා, රූප පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ පෙනිද්දෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ශබ්ද ඇහිද්දෙන්. ඒ වලට අපිට තහනම් කරන්නවත් ඒවා ඉන්නපා කියන්නව කිසිම අවසරයක් අපිට නැහැ. මොකද මේක නිකන් යුද්ධයක් වගේ දෙයක්. එතකොට යෝගාවචරයා මෙතෙන්දී අසරණ වෙන හින්දා තව උපදේශයක් මතක් කරලා දෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කය ඍජු තියාගෙන මේ ශරීරයේ තියෙන සෑම මාංශ පේශියක්ම සැහැල්ලු කරගෙන මම දැන් මෙතන කියන තැනට හිත ගත්තාම ටික වෙලාවක් අපි කියමු මේක හිටියා කියලා. ඊට පස්සේ පාරණ පුරුදු විදිහට කිවල් දොරවල් යාන වාහන අම්මා තාත්තා දුව පුතා කෙලවරක් නැහැ. කාමයන්ගෙන් ඈත් වුණාට මේ කාම සංඥා ටික ඉලව ඉලව ගහනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අර ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න කිව්වනේ. ඔන්න ඔය දේම කරලා බලන්න පුළුවන් ඒ අරමුණට. දැන් අපි උදාහරණයක් කිව්වොත් ඔන්න ශබ්දයක් ඇහෙනවන ะ මම දැන් මේ ඇහෙන් රූප බලනවා එහෙම නෙමෙයි මම දැන් මේ නහයෙන් ගඳ සුවඳ දැනගන්නව නෙමෙයි මම මේ ශබ්දයක් අසමිනුයි ඉන්නේ කියලා දැනගන්න හරි ලීසි මේ දේ නොකර අනේ මම භාවනා කරනකොට මට සද්ද හෙන්න පටන් ගන්න ඕනේ නොදකින් කියන්න පටන් ගත්තොත් නොදකින්ම තමයි ඉතින් ආවේ ආයි හිත ඊට පස්සේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. අපි හිතමු සිතවිල්ලක් ආව කියලා. බොහෝ විට බාධා කරන්නේ සිතවිලි ශබ්දවලටත් වඩා. එතකොට පුළුවන් කෙනෙකුට දැනගන්න මම මේ කණෙන් ශබ්ද අහනවත් නෙමෙයි. එහෙන් රූප බලනවත් නෙමෙයි දැන් මම මේ සිතවිල්ලක ඉන්නේ. දැන් මම මේ සිතවිල්ලක් දැනගනිමින් ඉන්නේ. මෙන්න මේ සරල උපදේශය මේ ඕනම එකකට දාලා බලන්න කිසිම අනතුරක් වෙන්නේ නැහැ. අපි භාවනා කරන් ඉඳගත්තේ රූපය වඩන්නවත් සිතවිලි වඩන්නවත් ශබ්දේ කරඬු කරන්නවත් නෙමෙයි අපි මෙතන වඩා වර්ධනය කරන්නේ සතිය ඒ වගේම නුවණ ඒ නිසා මම දැන් ඉන්නේ සිතවිල්ලක කියලා දන්නවනම් සති ආරක්කහ සතිය ආරක්ෂාව තියෙනවා. ශබ්දයක් ඇහෙනකොට අපි හිතමුකේ ශබ්දයේ තියෙන විශාලත්වය නිසා අපේ හිත ඒ ශබ්දයට ගියා අපේ හිත ඒ ශබ්දය පැහැරගත්තා කියලා. එතකොට අපිට පුළුවන් විවේක පාඩුවේ බලන්න දැන් මම මේ ශබ්දයක් අසමින් ඉන්නේ උන්නේ විදිහට සියලුම අරමුණු වලට ඔයත්තන්ට ඒ උපදේශය ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. එහෙම ඒ බාධා කරපු අරමුණේ නපුරු බලපෑම ඉවත් වෙලා ගියායින් පස්සේ ආපහු හිත ඔයත්තන්ට පුළුවන් බොහොම සැහැල්ලුව මම දැන් මෙතන තියෙන තැනට එහෙමත් නැත්නම් මේ කයින් ඉතිවවට ඉතාරගන්න ආයි මතක් කරනවා නම් මම ඇවිදිනව නෙමෙයි මම නිදියගෙන නෙමෙයි මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියන මේ තැනට ඔයත්තන්ට හිත බොහොම පහසුවෙන් ගන්නට පුළුවන් මේ කයේ ඉරියව්වට හිත පවත්වන්න පුළුවන් මම හිතනවා ඔයත්තන්ට ඒ කරුණු පැහැදිලි ඇති කියලා කරගෙන යන භාවනා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපි හතරමාරේ ඉඳලා මේ භාවනාව සම්බන්ධයෙන් මතුවෙන ගැටලු සාකච්ඡා කරන්න ඔයත්තන්ට පුළුවන් ලිඛිත මාර්ගයෙන් හෝ ඒ ගැටලු ඉදිරිපත් කරගන්න අපි තුනහා පාර වෙනකොට ධර්ම දේශනාවකින් හමු වෙමු. ඊතකම් සීල දනාටම තෙරුවන් සරණයි.